සදාතනික වටිනාකම් ඇති දේ ලියවෝ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබන දැනුම පෙන්වයි ජීවිතය විනිවිද. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ පුවත්පත් වල පළ වුණා එක්තරා විශේෂ විචිත්‍රාංග වර්ගයක්. ඒවා ඉංග්‍රීසියෙන් හැඳුන්වන්නේ කොලම්ස් කියලා සිංහලෙන් භාවිතයට ගත්ත නාමය තමයි තීරු ලිපි. මොකද ඒක කොළමක් තීරුවක් වෙන් කරගෙන ලියන ලිපි වර්ගයක් නිසා. ඒ සිංහල පත්‍රවල පළවෙච්ච තීරු ලිපි ගැන මතක් කරනකොට අපිට කවදාවත් අමතක නොවන තීරු ලිපි මාලාවක් තමයි වගතුග ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ. ඒ තීරු ලිපි මාලාව වැඩගත් වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. භෞතිකයේ අතින් ලියවිච්ච තීරු ලිපි මාලාවක්. ඒ භෞතික භාවයේ නිසා ඒ එක තීරු ලිපියක් වුණත් විශාල සාහිත්‍ය කෘතියක් වගේ අපේ ඇස් පාදනවා නුවණ දල්වනවා මනස විවිධාකාරයෙන් හිතන්න පොළඹවනවා. අන්න ඒ වගේ විශාල ඥාන බලපෑමක් කරපු තීරු ලිපි මාලාවක්. අතීතයේදීත් ඒ වගේ තීරු ලිපි තිබිලා තියෙනවා. ඊට පසුවත් විවිධාකාර තීරු ලිපි පළ වුණා. දැන් අද පෙරවදනින් ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ ගණේ තීරු ලිපි සංග්‍රහයක්. මේ නම් කරලා තියෙන්නේ කඩයිම කියලා. තීරු ලිපි එකතුවක්. මේ තීරු ලිපි සංග්‍රහය පළ කරලා තියෙන්නේ අපේ රටේ වර්තමානයේ ඉන්න උගතුන් අතරේ බෞද්ධයන් අතරේ විශිෂ්ට ගණයේ උගතේ බෞද්ධතේ ඒ වගේම වෛයාකරණයක වෛයාකරණය නම් හඳුන්වන්නේ ව්‍යාකරණ ඥානය හොඳින් තියෙන අතඹල වගේ සිංහල ව්‍යාකරණය ගැන පමණක් නෙමෙයි ප්‍රාචීන භාෂා ව්‍යාකරණේ සංස්කෘත පාලි ව්‍යාකරණ පිළිබඳවත් ඊටාම පැහැදිලි බොහොම විෂද දැනුමක් තියෙන උගතෙක් අනිවරේ. ඔහු ශ්‍රීනාත් කණේවත්. ඔහු ගුවන්විදුලියට සම්බන්ධයි, පුවත්පත්වලට සම්බන්ධයි. වර්තමානයේ හෙළහවුලේ නායක හැටියට ක්‍රියා කරනෙත් ශ්‍රීනාත් ගණේවත් සූරීන්. එතුමන් ලියපු තීරුලිපි සංග්‍රහයක් තමයි අද අපි ඔබට හඳුන්වා දෙන්නේ. අපි එතුමන්ට ආරාධනා කළා පෙරවදනට එන්න කියලා මේ ගැන කතා කරන්න. මම කැමති ශ්‍රීනාත් ඔබ මේ තීරු ලිපි සංග්‍රහය ගැන කතා කරන්න පෙර ඔබගෙන් අහන්න ඔබගේ අඩු කරලා විකුණන ක්‍රමයක් තිබුණා දැනුත් තියෙනවා. දැනට වඩා ඒ කාලේ තිබුණා පොත්පත් සුලභයි. හුඟක් මිල අඩුයි. ඉතින් මගේ පියා ධනවතෙකු නොවුණත් විශාල පොත්පත් ප්‍රමාණයක් ගෙනවිත් දෙනවා මේ සැප්තැම්බර් මාසයේදී ඒ ගෙදර සියලු දෙනාට කියවීමට. ඒකෙන් අපේ කියවීම ආශාව දැල්ුණා. ඊට පස්සේ අප පොත්පත් හොයාගෙන ගියා. දැන් මා එක කාලයක උසස් පෙළ විභාගය ඉවර කරලා අපට වසර 3ක් විතර ගෙදරින් සිදු වුණා සරසවිට යෑමට පෙර ඒ කාලේ කොළඹ මහජන පුස්තකාලයට ගිහිල්ලා උදේ ගියාම හවස වෙනකන් පොත්පත් කියවනවා මේ විදිහට කියවීමෙන් තමයි මම බොහෝ දේවල් ඉගෙන ගත්තේ ඉතින් පසු කාලයක මට අවස්ථාව ලැබුණා මේ හෙළහවුලේ පඬිවරුන් ඇසුරු කිරීමට අරිසින්නා බුද්ධවරුණ පාල්සේනාධීරයන් මිනී විචාරණයන් වෙන ඒ අයගේ ඇසුරෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට මඟ පෑදුණා වගේම තවත් හෙළහවුලට අයත් නුවණ පඬිවරුණුත් ඒ කාලේ මුල ගැහෙනවා මේ විදිහට පඬිවරුන්ගේ ඇසුර පොත්පත් ඇසුර නිසා තමයි මා හිතන්නේ මට යම්තම් හෝ භාෂා ඥානයක් වෙනත් විෂය ඥානයක් ලබා ගැනීමට හැකි වුණේ. ඔව් එහෙම තමයි මුලින්ම ඔබ භාෂා ඥානෙ ලබා ගත්තේ. එතකොට දැන් මේ හඩීම නමින් ඔබ පළ කරලා තියෙන ඔබේ මේ අභිනව කෘතිය තීරු ලිපි එකතුව මොකද මේ කඩේම? ඔව් කඩේම කියලා කියන්නේ මහා මේ සිළුමිණ පුවත්පතට ලියු තීරු ලිපි එකතුවක්. ඇත්තට සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හැටියට ලක්ෂ්මන් තේසේන මහත්මයා වැඩ කරන කාලේ එතුමා මට කිව්වා මේ ලිපි මාලාවක් ලියන්න කියලා සිළුමිණේ වෙනම කොටසක් තියෙනවා ඒ කාලේ විවර කියලා මේකට ලියන්න ලිපි මාලාවක් කියලා. සමහරට එතුමා බලාපොරොත්තු වෙන භාෂා සාහිත්‍ය පිළිබඳව ලියයි කියලා මම බොහෝ විට ලියන්නේ බඳු ලිපි නිසා. මම හිතුවා ඊට වඩා වෙනස් දෙයක්. ඒ විවර කියන කොටසට ගැළපෙන විදිහට ලියනක වඩා හොඳයි කියලා. ඉතින් මා මුලින් ලිව්වේ සාමාන්‍යයෙන් ජාතික වශයෙන් බලපාන දේවල් ඒ කියන්නේ අපේ ඇඳුම ආහාර මේ වගේ දේවල් ඊට පස්සේ මට හිතෙනවා මේවට වඩා මේ සමාජයට ගැළපෙන්නේ මේ එදිනෙදා ප්‍රශ්න පිළිබඳව යම්කිසි ලිපි මාලාවක් ලිව්වොත් හොඳයි කියලා මෙතෙන්දී මා උත්සාහ කරේ දැන් බොහෝ දෙනෙකු කියනවා මේ අපේ බස නිවැරදි බස් වහරින් එදිනෙදා අපේ ගැටලු ගැන කතා කරන්න අමාරුයි කියලා. ඒකට සුදුසු වෙන්නේ නිකන් කියනවනම් කර්මක් අර සරල ගණේ වස්සහරක් කියන එක. මාළියන් හුරු වෙලා හිටිය ඊට වඩා ටිකක් ඉහළ කියන්නේ සම්භාව්‍ය ගණේ වසකින් මා හිතුව මේ අත්හදා බැලීමක් කරන්න කොහොමද මේ එදිනෙදා ගැටලු ගැන අපි විද්‍යාත් වස්සහරින් ලියන්නේ කියලා. ඉතින් එහෙම ලිවීමට කල උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ කඩේම කියන තීරුලිපි මාලාව මා මේ හරියටම වසරක් තීරුලිපි මාලාවක් ලිව්වා. එතනදී ඒ ඒ වෙලාවට උද්ගත වෙන ප්‍රශ්නේ සමාජයේ ඇති වෙන ප්‍රශ්න. උදාහරණයක් ඇටියට මේකට මුල කුණු කන්දක් කඩාගෙන වටන. මේක ගැන මා හිතුවේ වෙනස්තයි නොදකින විදිහට යම්කිසි නිර්මාණාත්මකව යමක් ඉදිරිපත් කරන්න. යම් මේ කාලේ භාෂා සංගායනාවක් කියලා එකක් මේ පැවැත්ුණා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. මේක විහිළුවක් වගේ මට පෙනුනේ. මේවා ගැන මගේ අදහස් පැවසීම සඳහා තමයි මේ මේ තීරලිපි මාලාව ලිව්වේ එතනදී මා බොහෝ දුරට මේ සදය උපහාසය කියන එක. තීරලිපියේ තිබිය යුතු එක ගුණයක් ඇහිලා මම හිතන්නේ මේ මිනිසුන් තුළ කායදීමට මේ අදහස් මේ සදය උපහාසය කියන එක. ඒක අමරසිංහ සූරීන් කියපු මේ අමානුසිංහයන්ගේ වගතුක ලිපියේ තිබුණා. ඒ වගේ කරපු උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ කඩේමකින් තීරලිපි කියලා. ඔව්. ඔබගෙන් ඉතා වැදගත් කාරණයක් කියුණා. ඒක තව ටිකක් පැහැදිලි කරව ගන්න කැමතියි මම. ඔබ කිව්වා දැන් මේ විවිධ සමාජාතික ප්‍රශ්න, භාෂාව පිළිබඳ ප්‍රශ්න නොයේ දේවල් අල්ලලා තමයි ලියලා තියෙන්නේ. දැන් මේ ලිවීමේදී මාධ්‍ය කරගත්තේ වසනේ. දැන් මෙහිදී ඔබ කිව්වා අන්තර්ගත භාෂාවෙන් අපේ පැරණි සම්භාව්‍ය පොතපතේ එන භාෂාවෙන් දැන් වර්තමාන සමාජ යථාර්ථය ලියන්න පුළුවන්ද? එහෙම නැත්නම් අද ඉන්න මිනිස්සු කතා කරන ඒගොල්ලන්ගේ අදහස් හැඟීම් ප්‍රකාශ කරන එදිනදා ව්‍යවහාර කරන කට වශයෙන් වඩා පහසු වෙනවද? ඒ සම්බන්ධ කාරණයක් තමයි ඉස්මතු වුනේ. ඔබගේ අත්දැකීම අනුව මොකද්ද ඔබට වැටහුනේ? මම හිතන්නේ කටබසින්ම ලිවිය යුතු කියන එක ඒ තරම් ඇත්තක් නෙවෙයි. අපේ වියත් බස ඕනෑම තැනකට ඕනෑම කරුණක් කියමට යොදාගත හැකියි. මේ පුවත්පත් කියවන්නේ සමාජයේ පහළම තැන අය නෙවෙයි සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ උගත්කමක් තියෙන අය. ඒ අයටත් වඩා ටිකක් ඉහළයි. මේකේ බස දැන් මේ රහණක් ඇවිත් ඉන්දියාවේ අගමැති මෝදි ලංකාවේ සංචාරය කරපු වෙලාවේ ඒ වෙනුවෙන් ලියු ලිපිය මෝදි ප්‍රශස්ති කියන එක ඒක මා ලිව්වේ දැන් අර ඕජෝගුණ සම්පන්න භාෂාවකින්. එතන තියෙන්නේ මේ හුඟක් සංස්කෘත වචන බහුලව එතන ඒ රීතිය මතු පිටින් පේන්නේ කර්ම ගාఢ ශෛලියක් වගේ. ඒක යටින් තියෙන උපහාසය. මේ මේ විදිහට වචනේ යොදන්නේ මේ මෝදිගේ ආගමනය පිළිබඳ උපහාසාත්මකව දක්වන්නේ. මොහොදි වර්ණනා කරන්නේ මේ වචන වලින් අනිත් පැත්තෙන් ඔහුගේ වෙනස් අරමුණක් තියෙන බව පෙන්වන්නේ. අන්න ඒ වගේ තැනකදී කටවස්සවහර යොදා ගන්න බෑ. කටවස්සේ තියෙන හැකියාව ඊටම අඩුයි. ඒක ඒ තරම් දුරට ප්‍රබල අර්ථ දනවන එකක් නෙවෙයි. ඒකේ තියෙන මේ ප්‍රකරණාර්ථ එහෙම නැහැ. ඒ නිසා මා හිතුවා මේ වගේ ලිපිවලකට ගැලපෙන්නේ කටවහරට වඩා වියත්බස්වහර. මා අත්හදා බැලීමක් හැටියට කරේ මා හිතන්නේ කර්මක් හෝ සාර්ථකයි කියලා. ඔව් දැන් ගියත් බසින් හෝ කටබසින් හෝ මොන විෂය ගැන ලිව්වන් ඒ විෂයට උචිත වෙන ආකාරයට බස යොදා ගැනීම මිසක් මම ලියන්නේ වියත් බසින් මම ලියන්නේ කට බසින් කියලා එහෙම අවසාන නිගමනයකට ඇවිල්ලා ලිවීමේ තේරුමක් නැහැ මම හිතන්නේ. ඖචිත්‍ය කියන එක මම හිතන්නේ මේ වඩා වැදගත් කියලා හිතෙන්නේ මොකද ඔබ ඒ ගැන කියන්නේ ඔව් ඒක හරි ඔබ කියන කරුණ හරි ඕනෑම තැනකදී උචිත බව ඖචිත්‍ය තමයි අවශ්‍ය වෙන්නේ සීබස්ලා කරේ ඊයේ මතක් වුණානේ ගවඟට මේ බසස් නදා බස් කැරස සකස් පියසුව අන්හට ගවබව මිහුදු සාදා ඒ තැනට ගැලවෙන විදිහට බසය දුවම ඒක සුරබි දෙනක් වගේ සිතුව පැතුවදී ලබා දෙනවා ඉතින් මේක වියත් බසද කට බසද කියලා වෙන් කිරීමක් ඇත්තටම ඕනේ කරන්නේ නැහැ මා හරි විදිහට කියලා බොහෝ අය අදහසක් කියන මේ වියත් බසින් මේ වගේ තීරීක වගේ ලියන්න බෑ කියලා ඒ නිසායි මා මේ එහෙම කිව්වේ නැතුව මේ බස බෙදීමක් කොළ වෙන්නේ නැහැ. කටබසේ තියෙන සිංහලේ, විවත් බසේ තියෙන සිංහලේ. නිවැරදි බසයි වමනා කරන්නේ. නිවැරදි ඒ තැනට ගැළපෙන ලෙස උචිත ලෙස නිවැරදි බසේදීමයි වමනා කරන්නේ. ඔව් දැන් මේ කියු ලිපි සම්බන්ධයෙන් මම කැමති ඔබ ධර්ම මතයක් දැනගන්න. මොකද කියු ලිපි කියන ඒවා දැන් බටහිර පුවත්පත් ගත්තත් කොලම්ස් නමින් හැඳින්වෙන්නේ ඒවත් මේක බොහොම මේ ජනප්‍රිය විශේෂාංගයක්. අපේ පුවත්පත් ගත්තත් අතීතයේ ඉඳලා කිරුළු පිළිවිලා තියෙනවා, පළ වෙලා තියෙනවා. මෑත වාගේ වෙන දැනටත් බොහොම සුලභව පළ වෙනවා. මේ තීරුලිපි වර්ගය ගැන මේ ගණය ගැන ඔබ දරන මතය මොකද්ද? මගේ අදහස නම් මේ තීරුලිපි කියන්නේ ඉතාම ප්‍රබල රචනා වර්ගයක්. මම අහලා තියෙන විදිහට මේක ඇති වෙලා තින්නේ මේ බටහිර පුවත්පත්වල ඉඩ ඉතිරුණාම ඉඩ පිරවීම සඳහා තමයි යම්කිසි තීරුවක් ලියන්නේ. ඒකට ඒක පස්සේ වෙන විශේෂාංගයක් වශයෙන් වර්ධනය වෙලා පුවත්පත් කාලා ඉතාම ප්‍රබල අංගයක් බවට පත් කරලා තියෙනවා. අද වෙනකොට තීරුලිපිය කියන එක පාඨකයන්ගේ ඉතාම ඉහළ ප්‍රතිචාරවලට ලක් වුණ විශේෂාංගයක්. සමහර වෙලාවට බොහෝ දෙනෙකු පුවත්පත ගන්න මේ මේ අහවල් තීරුලිපිය බැලීම් සඳහා කියලා කියන්නේ. දැන් අර කලින් සඳහන් කළ වගතුග බැලීම සඳහාම ලංකාදීප මිලටක පිරිසක් සිටියා. මහල තියෙන විදිහට මානසික මහත්මයා ලංකාදීප කරලා තියෙන එකම වැඩේ එකම කටයුතු මේ වගතුග ලිවීම. ඒක මාසනීය වුණාට පස්සේ ගෙදරට වාහනයක් කියලා වගතුග තීරුව ලියාගෙන ගිහින් තියෙනවා. ඒකට හේතුව ඒ තරම් ප්‍රබලයි. ඒක මිනිසුන් අතරට කාවැදලා තිබුණා. අන්න ඒ වගේ ගුණයක් තීරු ලිපියේ තියෙනවා. වෙනත් මේ ශාස්ත්‍රීය ලිපියකින් නොකල හැකි දෙයක්. පාඨකයාගේ හදවතට කාවැද්දීම සඳහා තීරු ලිපිය ඉතාම ප්‍රබලයි. ඉතින් තීරු ලිපියේ මාධ්‍ය බස ඒ බස නිවැරදිව තමන් ඉලක්ක කරන පාඨක පිරිසට ගැළපෙන විදිහට ඒ කියන විෂයට ගැළපෙන විදිහට යෙදුවොත් තීරලිපිය තරම් ප්‍රබල අංගයක් පුවත්පතේ වෙනස් නැහැ කියලා මට නම් හිතෙන්නේ. මම හිතන්නේ හොඳම නිදර්ශනය තමයි මේ මානුසිංහන්ගේ වලතුග තීරලිපිය ඒ වස්තු කරගන්න විෂයට අනුව මානුසිංහන් පුදුම දක්ෂකමකින් මේ බස් වහල් භාෂා ශෛලිය විවිධාකාරයෙන් යොදලා තමයි තීරලිපි ලිව්වේ. ඒ නිසා මේ මම හිතන්නේ අංකුර ලේඛකයන්ටත් ඒක ලොකු ආభాෂයක් වුණා ලේඛන කලාව ප්‍රගුණ කරන්නත්. ඒ වගේ සේවයකුත් එකකින් සැලසුණා. දැන් මේකේ තියෙනවා ඔබගේ ලිපියක් ශ්‍රීනාත් ඔසු රස දත් වෙද ඉසිවරු කියලා. ඒකෙන් කොටස මම කියන්න කැමති අපේ අසන්නන්ට දැනගන්න. මෙන්න මෙහෙම ලියලා තියෙන ඔබ තැනක මේ වෙද පරපුරෙහි වූ තමන් සතු ධනය වැයකොට බෙහෙත් සාදා රෝගීන් සුවපත් කළෝයි. බොහෝ විට එයින් ඔවුන් ලදුවේ පිටක් යසසත් පමණකි. ශාස්ත්‍රයේ දැනගත් විද රාල හට පාත්‍රයේ වැනි වෙදකම හිඟවනට. යැයි කවියකු කීයේ හුදු කට කසුණුවෙන්ම නොවේ. දැනුදු අපේ වෛද්‍යවරු ශාස්ත්‍රයේ දනිති. එහෙත් ඒ වනාහි මුදල් මවන ශාස්ත්‍රයයි. යටකී බහුජාතික සමාගම ඔස්සේ ඖෂධ ජාවාරමට රුකුල් දෙන්නන් මතු නොව පෑ ගණනට මුදල් අය කර බෙදකම් කරන්නෝද ඒ ශාස්ත්‍රයේ දන්නා වෛද්‍යවරුමය වෛද්‍ය රාජ නමස්තුභ්‍යං යම රාජ සහෝදර යමස්තු හරතේ ප්‍රාණං වෛද්‍ය ප්‍රාණං ධානිච යයි කියන ලදුවේ එබණ්ඩන් ගැනම නො යමයා පණ පමණක් පැහැරගනි. ඔහුගේ සහෝදරයා වන වෛද්‍යයා පණක් ධනයක් දෙකම පැහැරගනි. අහෝ වෛද්‍ය කර්මය. අහෝ රෝගීන්ගේ කර්මය. දැන් මේ කොටසේ එන බසහා යෙදුම් ඔබ භාවිත කරලා තියෙන අර කවිය ශ්ලෝකේ මේවා ගත්තාම ඒක යම්කිසි විශේෂත්වයක් තියෙනවා නේ. දැන් ඒ වගේ විචිත්‍රාකාරයෙන් ඔබ ලිව්වේ මොන විදිහේ අදහසක් ඇතුවද? ඔව් ඇත්තට මෙතනදී මගේ අදහස උනේ මේ තීරු ලිපිය කියන බොහෝ දෙනෙක් හිතන්නේ ඒ වෙලාවට කියවලා යම්කිසි ඒකෙන් වින්දනයක් ලැබලා ඉවත දමන දෙයක් වගේ. මේ ඊට වඩා දැනුමක් දෙන මාධ්‍යයක්. තීරු ලිපිය කියන්නේ යම්කිසි දැනුමක් පාඨකයාට ලබා දෙන්නේ. මේක මාසකු සංස්කෘත ශ්ලෝකයක් කියදුවේ ඒක දැන ගැනීම වටිනවා. ඒකෙන් ලැබෙන දැනුම වටිනවා. ඒ නිසා මේ හුදු කියවීමටම පමණක් නෙවෙයි හිතේ ධාරණය කර ගැනීමට යම්කිසි දැනුමක් ඥානයක් ලබා ගැනීමට මාධ්‍යයක් හැටියට තීරුලිපි යොදා ගැනීම සඳහා තමයි මා මේ බොහෝ තැන්වලදී වගේ පුරාතන සාහිත්‍යයෙන් හෝ සංස්කෘත සාහිත්‍යයෙන් ගත් යෙදුම් මෙහෙම යෙදුවේ පාඨකයාගේ ඥානන පථය කියන එක වඩාත් පුළුල් කිරීම සඳහා මේ නිම්වලු නෙවෙයි ඥානන පථය පුළුල් කිරීම සඳහා ඉතින් ඒ සඳහා තමයි මේ මා මේ තීරුලිපි ඉලක්ක කරගත්තේ එතනදී ඒ වෙන කාරණේ අතරම යම්කිසි දැනුමකුත් ලබා ගැනීම සඳහා ඒක මම හිතන්නේ මානව සිංහයන් සහ ඊට කලින් හිටපු බොහෝ තීරුලිපි රචකයන් ලංකාවේ ශ්‍රේෂ්ඨ තීරුලිපි රචකයන් අතරින් සිදු වුණු කාර්යයක් ඒක. ඔව් මම අර මේ බහුසුත භාවය නමින් අදහස් කළේත් ඒකයි. මොකද තීරුලිපි රචකයෙක් නිකන් ඒ වෙලාවට මොකක් හරි මේ උඩින් පල්ලෙන් කියනවට වැඩිය ඒ තීරුලිපිය කියවන්න පෙර සිටිය පුද්ගලයා නෙමෙයි තීරුලිපිය කියවලා ඉවර වෙනකොට ඉන්න ඕනේ. එයා යම් කිසි මේ අවබෝධයෙන් හරි වැටීමෙන් හරි අත්දැකීමෙන් හරි චින්තනයෙන් හරි ඉහළ යෑමක් සිද්ධ වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ. දැන් මෙන්න මේ ප්‍රශ්නෙත් ඔබෙන් අහන්න ගමන් මොකද ඔබ මේ විශේෂයෙන් ව්‍යාකරණ පිළිබඳ විශේෂ දැනුමක් තියෙන කෙනෙක් හැටියට දැන් කටපසේ වියදනයෙන්ම මේ තීව්‍ර පිළිවුවොත් මොකද ඒ ගැන ඔබ හිතන්නේ? මම හිතන්නේ කටබසය කියලා මේ මහ ලොකු විවරණයක් නැහැ. බොහෝ විට අව කටබසය දයන් එකම ක්‍රියාපදයේ ඔක්කේ නොසලකා එකම ක්‍රියාපදයේ යොදන්නේ. ඒවෙන් වඩා කුළුල් සියුම් අරුද්දීමේ සබියක් නැහැ කටබසේ මා හිතන විදිහට ඒක තියෙන අපි වියත් බසේ. වියත් බස නමින් මා අදහස් කරන්නේ මහ ලොකු ගැඹුරු බසක් නෙමෙයි. අප යොදා ගන්න බසෙම තියෙනවා වඩා වියත් ස්වરૂපයක්. ඒක මේ උසස් ලේඛකයන් අපේ සාම්ප්‍රදායිකව යොදාගත් බස කාමුතුලියක් නෙමෙයි. ඒකින් තමයි අපිට වඩා සියුම් අරුත් දැක්විය හැකි. ලේඛනයේදී මූලික වෙන්නේ මේ අර්ථ සම්පාදනය, අර්ථය දීම. ඒ අර්ථය දීම සඳහා වඩා උචිත වෙන්නේ කටවහරද වියස්වහරද මොනවහර වුණත් සෙවිවහර වුණත් ඒක තමයි යොදාගත්තේ මම හිතන්නේ ඒක තමයි යොදාගත යුත්තේ කටබස ගැළපෙන තැන් කියනවා දැන් ඔය දවසක් දක්වනකොට කටබසින් නැතුව ව්‍යාකරණානුකූලව ලියන්නකොත් ඒක કૃතිම එකක් හැටියට සැලකෙන්නේ එහෙම නැතුව දැනට උචිත ලෙස කටබසත් වියස්බසත් යොදාගත හැකියි මම හිතන්නේ ඔබතුමා කලින් කිව්වාරේ උචිතභාවය අවචිත්ත කියන එක තමයි එතන මේ වැදගත් වෙන්නේ ඔව් වර්තමාන ලංකාවේ පුවත්පත්වල විවිධාකාර තීරු ලිපි පළ වෙනවා. දැන් ඔබ අතීත තීරු ලිපි කියවලා ඒ පිළිබඳ වැටහීමක් තියෙන කෙනෙක් හැටියට කොහොමද ඔබ තුලනාත්මක අතීතයේ තිබිච්ච තීරු ලිපි වර්තමානයේ පළ වෙන විවිධාකාර තීරු ලිපි විග්‍රහ කොට දක්වනකොට මොකක්ද ඔබේ taktseeruව? ඔව් අතීතයේ තිබෙන තීරලිපිත් එක්ක බලනකොට වර්තමාන තීරලිපිවල මට නම් පෙන්නේ යම්කිසි පහළ බැසීමක් පරිහානියක් තිබෙනවා. දැන් කුමාරතුංග මුන්දාස් වැනි මහා පඬිවරුන් පවා මේ තීරලිපි ලියලා තියෙනවා. ලක්ෂ්මී පහනේ එතුමා නම් කීපයකින් තීරලිපි ලියලා තියෙනවා. එතුමාගේ අර වෙනත් ලිපි එක්ක සරසල බැලුවම ඊටාම් සරල හැටියට පෙන්වනවා ඒ ගැඹුරු අරුතක් තියෙනවා. මෙන්න මේකයි තීරලිපියක දැකිය යුතු කරුණ සරලව පෙන්වුණත් ගැඹුරු අරුතක් තියෙනවා. සමාජයට විශාල මඟ පෙන්වීමක් තියෙනවා. දැන් අද තීරලිපි බැලුවම ඒ බඳු තීරලිපි ඉතා අඩුයි. පුවත්පත්වල වැඩිපුරම තියෙන නොඑක් දේශපාලකයන් ලියන පළු හැලී වගේ දේවල් තියුණුක හැටියට යොදනවා. ඒකේ මම හිතන්නේ පුවත්පතට වැඩකුත් නැහැ, පාඨකයට වැඩකුත් නැහැ. දේශපාලකයන්ගේ ප්‍රතිරූපය යම්කිසි දුරකට තනා ගැනීම තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඒකට තීරලිපි කලාව හැටියට එකක් තමයි පිරිහීමක් තියෙන්නේ. හොඳ තීරුලික අද ඊටාම ටිකයි තියෙන්නේ. මතක් වෙනවා දාසන ගුණසිංහන්ගේ උකුස්කාවගේ ලිපි ගවේෂණාත්මක ඒවා. දැන් ඒ වගේ මේ කරුණ හොඳට හොයලා බලලා තියෙන ලියන තීරුලික අද අනිවාර්යක අද කියන බොහෝ තීරුලිකවල ඒ රසවත් බව අඩුයි. තීරුලිකයක රසවත් බව තිබිය යුතුයි. නැත්නම් මේ කොයිතරම් ගැඹුරු කරුණක් සමාජයට වැඩදායක දෙයක් කිව්වොත් ඒක පාඨක අතර කියන්නේ නැහැ. පාඨකයන් තීරුලික බලන්නෙම වෙනස් ශාස්ත්‍රීය ලිපියකින් නෙවෙනකෝ ඒම දයාවක් නැතුව ඒ යම් කිසි දෙයක් විනාශ කිරීමේ අදහසින් මම හිතන්නේ පුවත්පත් කලාවටවත් වෙන කිසි කලාවකටවත් මේ නිර්දය කියන එක ගැලපෙන්නේ නැහැ සදේ කියන එක තමයි ගැලපෙන්නේ. අපේ තීරුලිපි රටකයන් බැලුවා මොලේ ඉඳලම සදේ උපහාසයෙන් තමයි ලියලා තියෙන්නේ. ඒක තමයි මම හිතන්නේ තීරුලිපියට ගැලපෙන මඟ. ඔව් ඒකට හේතුව අපි පහර එල්ල කරන්න ඕනේ වැරදි කරන වැරදි කාර්යයට මේ වැරද්දටයි. ඒ අදහසින් කියන එකයි මට පේන්නේ. කොහොම වුණත් අපිට තව ටිකක් කතා කරන්න තිබුණා නම් <laughs> වෙලාව තිබුණා නම් හොඳයි මේ වෙලාව දන්නේම නෑ අවසන් වෙලා. පෙරවදන වැඩසටහනින් අද අප ඔබට හඳුන්වා දුන්නේ ශ්‍රීනාත් ගණේවත සූරින්ගේ අභිනව කෘතිය කඩඉම නමින් පළවෙලා තියෙන තීරු ලිපි එකතුව. අපි ඉතාමත් කෘතඥ වෙනවා ගණේවත සූරින්ට පෙරවදනට ඇවිල්ලා මේ කෘතිය ගැන අප කළ සාකච්ඡාවට සහභාගී වීම ගැන ඔබ අතින් තව තවත් අපේ ජනතාවට ඥානය ලබා දෙන පොතපත බිහි වෙලා එමගින් සිංහල සාහිත්‍ය පෝෂණය වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබටත් බෙහෙවින්ම පින් දෙනවා මා මේ වැඩසටහනට සහභාගී කරගත්තාට. බොහොම පින්. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අම්මසිංහ. පටිගත කළේ නදීරා මනම්පේරි. පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්.